එහෙනම් අපේ ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසෙත් අපි මෛත්‍රිය පිළිබඳව කතා කළා. ඒ වගේම එහි ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය මෛත්‍රිය කොයිතරම් වැදගත් වෙනවද ඒක පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන පැති අපි යම් ප්‍රමාණයකට කතා බහ කළා. ඒතර ලබන සතියේත් අපි මෙත්තාව පිළිබඳවම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අද දවසේත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම ගිහි පින්වත් පිරිස සම්බන්ධ වෙලා දහම් කරුණු ප්‍රායෝගික දහම් කරුණු බොහොමයක් අපි සාකච්ඡා කළා මේ තුලින් ජනිත කරගත් කුසලය ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඔබ අප හැමදෙනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා මෙත්තාව දියුණු කර ගැනීම සඳහා හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න ඔබ අප හැම දිනාටම මේ කුසලයක් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපගේ දැනුම ප්‍රඥාව දියුණු කර ගැනීම පුරා පය දෙකකට අධික කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය අතන්නා වූ බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු. අවසරයි.